සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූප වාහිනිය sannivedanaya කරන විශේෂ ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි, නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුලයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පරිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම් සදහම් අසන්නටයි සියලු දෙනා සූදානම. අපි තාම নমස්කාර පූර්වකව දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු මෙතෙන් සිට බෙවතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා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 සද්ධර්ම ශ්‍රාවක දීපලාල් විජේරත්න මැතිතුමා මැතිණිය ප්‍රධාන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ පරම ගම්බීර වූ ධර්ම රත්නයට අයත් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවකට සවන් දෙමින් සවන් දීම සඳහායි පිනතුනි පහුගිය ධර්ම දේශනාව අපි නිමා කරන්නට යෙදුනේ මේ ලෝකයේ පැවැත්ම සඳහා හේතු වෙන ප්‍රධාන සාධකය සීලය පමණක් නොවේයි කියන කාරණාව අවධාරණය කරමිනුයි අපි දේශනාව නිමා කරන්නට යෙදුනේ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දෙව්ලොව වැඩ ඉන්න කාලෙත් මනුලව ඉපදුනාට පසුවත් දසදහසක් සක්වල නොඑක් දිව්‍ය බ්‍රහ්ම රාජවරුන්ගෙන් උන්වහන්සේ වැඳුම් ලැබුවේ අරිහත්වයේ සම්පූර්ණ කරගෙන නෙවෙයි එහෙම නැත්නම් සියලු කෙලෙස් සංසිඳවපු නිසා වැඳුම් ලැබුවා නෙමෙයි. නමුත් කෙලෙස් සංසිඳවපු උතුමෝ උන්වහන්සේ ළඟ වන්දනා කළා. ලෞතර බුදුරු කීප නමක් දැකලා තිබිච්ච සව් කෙලෙස් නැසූ මහරහත් බ්‍රහ්මරාජෝ පවා උන්වහන්සේ ළඟ වැඳ වැටුනේ උන්වහන්සේ ළඟ මහා විශාල සීලයක් තිබුණ නිසා නෙවෙයි සිල් නැතුව හිටිය නෙමෙයි. නමුත් මහරහතන් වහන්සේලාගේ මට්ටමින් හිටිය නෙවෙයි. නමුත් උන්වහන්සේලා වන්දනා කළා. එහෙම වන්දනා කළේ පාරමිතා ධර්මයන් සියල්ලම සම්පූර්ණ කරලා ඒ අති උතුම් තැනට එන්න අවශ්‍ය සියලුම කරුණු ਸਰව සම්පූර්ණ කරලා තිබුණ නිසා ඒ රහතන් වහන්සේලාට වඩා ඒ කරුණු මුදුන්පත් කරලා තිබුණ නිසා ඒ වන්දනාවට භාජනය වුණා. ලෝකේ පහළ වෙච්ච උතුම්ම පුද්ගලයෝ ඒ මහා ගුණස්කන්ධයට වන්දනා කරනකොට ඒ දිහා බලාගෙන හිටපු අයත් ඒ ගුණය වෙනුවෙන් වන්දනාමාන කළා. මේ කාරණාව පැහැදිලි කරමින් තමයි අපි එදා ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. එhmenan අපි සඳහන් කළා මේ ලෝකයේ තියෙන එකම කාරණාව සීලය නොවේයි කියන කරුණ. එහෙනම් මේ ලෝකයේ තියෙන එක එකම කාරණාව සීලය නොවේයි වුණා නම් එතනදී පැහැදිලි වෙන එක කාරණාවක් එහෙම නැත්නම් මේ කරුණු පැහැදිලි කරන සූත්‍ර ගණනාවක්ම මේ ත්‍රිපිටකයේ පුරාම තියෙනවා. බෝසතාණන් වහන්සේ සිල් සම්පූර්ණ කරලා හිටියා. ඒ අතර මේ දස පාරමිතාවන්ගෙන් එකක් විතරයි සීල පාරමිතාව කියලා කිව්වේ. එhmenan තවත් පාරමිතා 9ක්ම සම්පූර්ණ කරලා තිබුණ නිසා මේ ජීවිතේ මෙතෙන්ට ඇවිල්ලා මේ විදිහට ගරු බුහුමන් ලබනද සිල් විතරක් තිබුණා නෙමෙයි. ඊට වඩා බොහෝ දේවල් උන්වහන්සේ සම්පූර්ණ කරලා තිබුණ නිසායි මෙතන සඳහන් කරන්නේ ලෝකයේ පවතින එකම කාරණාව සිල් මත විතරක් යපුණා නෙමෙයි කියන අදහස. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ ලෝකය මොහොතින් මොහොත මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. වෙනස් නොවෙනවා නම් එතන තියෙන ආත්ම ලක්ෂණයක්. නමුත් ලෝකය පිළිබඳව කතා කරනකොට අපි කවදාවත් ආත්ම ලක්ෂණයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයක් තමයි පැහැදිලි කළේ. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා අනිත්‍යයි. ඒ වෙනස් වීම නිසා දුකයි. අනාත්මයි ස්ථීර පැවැත්මක් එක විදිහටම පවතින ස්වභාවයක් නැති නිසා අනාත්මයි කියලා එක සඳහන් කළා. මෙන්න මේ කාරණාව නිසාම තමන්ගේ චිත්ත පරම්පරාවේ ඇතිවෙන සිත් පවා අපට පාලනය කරගන්න බැරුව යනවා. මොන කරුණ නිසාද? අනාත්ම ලක්ෂණය නිසා. ඒ පාලනය කරගන්න බැරි නිසා අනවශ්‍ය තැන්වලදීත් අපිට උපදින සිතුවිලි සමහර වෙලාවට අකුසල් සිතුවිලි බවට පත් වෙනවා. නිතර කුසල් සිතුවිලිම උපදවාගෙන කටයුතු කර යුතු තැනක වුණත් අකුසල් සිතුවිලි පහළ වෙනවා. එහෙනම් එහෙම වෙන්නේ අපේ මේ චිත්ත පරම්පරාවම පාලනය කරගන්න තරම් ශක්තියක් අපිට නැති හින්දා තමයි ඒ තැන්වලත් අකුසල් සිතුවිලි උපදින්න පටන් ගන්නෙ. ඒ කාරණාව සඳහන් කරනවා බොහෝ වශයෙන් අපිට පහළ වෙන සිතවිලිම අකුසල් සිතවිලි. කුසල කර්මයක් සම්පූර්ණ කරන වෙලාවක විතරක් නෙමෙයි සාමාන්‍ය ජීවිතේ අපිට වැඩියෙන්ම පහළ වෙන සිතවිලි අකුසල් සිතවිලි. ප්‍රධාන කාරණාවක් තමයි සිහි මදි නිසා, කල්පනාව මදි නිසා අකුසල් සිත් පහළ වෙනව හරියට. එහෙමනම් දවසේ කරන වැඩ කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් අකුසල් සිතුවිලි මතුවෙමින් කරන කටයුතු බවටයි පත් වෙන්නේ. එහෙනම් සසරින් එතර යන්න සසරින් එතර යන්න සම්පූර්ණ වෙන කරුණු කාරණා තියෙන දවසකට බොහොම ටිකයි. සමහර වෙලාවට ඒ කරුණත් සම්පූර්ණ කරන්නේ ඉඩක් ලැබුණාම විවේකයක් ලැබුණාම විතරයි. අනික සියලුම ලෞකික කටයුතු ඉවර වුණාට පස්සේ ඉඩක් ලැබුණොත් විතරක් ආධ්‍යාත්මික පැත්තට කටයුතු කරන එක අපේ සාමාන්‍ය ස්වභාවය. නමුත් අන් සියල්ලම අතහැරලා සසරින් එතර යන්න කටයුතු කරන්නයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඉතින් ඒකටත් එක එක ක්‍රම එක එක මට්ටම් තිබුණා. ඉතින් ඒ නිසා අපි මේ එදිනෙදා පවතින ජීවිතය මේ විදිහට පවතින්නේ මෙන්න මේ රැස් වෙන ටිකක් නමුත් වූ කුසල ධර්මයන් නිසා මේ උපදින වෙලාවෙම අපි අරගෙන ආපු කුසල චෛතසික සිතුවිල්ල මතම පවතිනවා නෙමේ ජීවිතේ. මේ රැස් වෙන ටිකක් නමුත් වූ අකුසල ධර්මයන් නිසාමයි ජීවිතේ පවතින්නේ. එහෙම නැත්තම් එහෙම නැත්තම් අපේ ජීවිත මේ වෙනකොටත් විනාශ වෙන්න තිබිච්ච ඉඩකඩ බොහොමයි. නමුත් මේ සිදුවෙන කුසල ධර්මයන් නිසා ආරක්ෂා වෙලා ආරක්ෂා වෙලා පවතිනවා. එහෙම නැත්තම් ජීවිතේ විනාශ වෙන්න මග සැලසෙන අවස්ථා බොහොමයි. එක දවසක් ඇතුළත මගේ ජීවිතේ විනාශ වෙන්න අවස්ථාව තියෙනවා කෝටි ප්‍රකෝටි වාරයක්. නමුත් තව මෙහෙම එහෙම උනේ නෑ. ඉපදිච්ච දවසේ ඉඳලා එක එක මිනිස්සයාගේ දැන් ගෙවලා තියෙන ආයුෂ මට්ටම් කෙනෙක් අවුරුදු 10 වෙන්දයි 25 30 35 40 50 මේ වෙනකන් මම තාම තාම පවතින්නේ මෙන්න මේ රැස් වෙන සුළු වූ නමුත් කුසල චෛතසිකයේ බලයත් එක්ක. එහෙනම් ඒ නිසා මේ කුසල් වලට ඒ තරම් විශාල ශක්තියක් විශාල ශක්තියක් තියෙනවා. ටිකක් කළත් මහා ලොකු ආරක්ෂාවක් අපිට කුසලයේ විසින් සපයලා දීලා තියෙනවා. ඒ නිසා ඒ කුසල සම්පන්න චෛතසික ඊටාම වටිනවා කියලා මෙතන පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කරනවා එදිනෙදා ගන්න ආහාර පාන මේ ආහාර පාන සමහරලාට බොහෝ බොහෝ විෂ සහිත දේවලුත් තියෙනවා. විෂ අන්තර්ගත ආහාරත් තියෙනවා. නමුත් විෂ වෙන ආහාරත් අපි ආහාරයට ගන්නවා. නමුත් ඒ ඒ දෙයකටවත් තාම ජීවිතේ ලොකු විනාශයක් කරන්න අපිට බැරි වුණේ මේ කුසල ශක්තියේ ලොකු ලොකු බලයක් තියෙන හින්දා. එතකොට ඒකට තියෙන ප්‍රධාන සාධකය මේ කුසල ශක්තියත් එක්ක පටබැඳිච්ච ප්‍රධාන සාධකය තමයි මේ කර්මය කියන ධර්මතාවය. සාමාන්‍යයෙන් ලෝකේ ලෝකේ පාලනය කරන්නේ කර්මය කියන ධර්මතාවය විසින්. මේ ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙකුට හොයාගන්න බැරි වුණා අපි විසින් කර්මය පාලනය කිරීමක්. කර්මය විසින් අපිව පාලනය කළා මිසක් අපි විසින් කර්මය පාලනය කරන ස්වභාවයක් හොයාගන්න කිසි කෙනෙකුට බැරි වුණා. එහෙම හොයාගත්තනම් යම් කෙනෙක් ඒ ක්‍රමය හොයාගත්ත එකම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. තමා විසින් කර්මය පාලනය කරන ක්‍රමයක් ලෝකයට හොයලා දුන්න එකම ශාස්ත්‍රෝරයාට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. එහෙනම් කොහොමද භාග්‍යතුන් වහන්සේ තමන්ගේ කර්මයේ පාලනය ක්‍රමයක් පාලනය කරන ක්‍රමයක් ලෝකයට දානය කළේ? තමන්ගේ කර්මය තමා විසින් පාලනය කරන ක්‍රමයක්. ඒ කරුණ සඳහන් කරනවා ඉපදෙන කෙනෙක් ඉපදිච්ච ගමන් ලදරුවෙක්. ලදරුවා ක්‍රමානුකූලව ළමයෙක්. ළමය තරුණයෙක්. තරුණයා මැදිවියට. මැදිවියෙන් සැඳෑ සමයට. ඔය අතර ලෙඩ වෙනවා. ජරාවටපත් වෙනවා. ඒ කියන්නේ වයස්ගත වෙනවා කියන එක. මේ වාගේ දේවල් වලටත් අපි ඕන තරම් ඕන තරම් ජීවිතේ මූණ දෙනවා ඒක ස්වභාවයයි. එහෙම නැත්නම් මේ පවතින ස්වභාවය. ඒ නිසා සඳහන් කරනවා මේ අතීත කර්ම අපටම වෙනස් කරගන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මේ පැවතීගෙන යන්නේ අතීත කර්ම මත. මේ ජීවිතේ අතීත කර්මත් එක්ක පැවතීගෙන යනවා. ඒ අතීත කර්ම නිසා අපි නොඑක ආකාරයේ වද වේදනාව වලටත් මේ ජීවිතය තුළ නන්නාකාරයෙන් ගොදුරු වෙනවා. අන්නේ අතීත කර්ම නිසා නන් ආකාරයෙන් ගොදුරු වෙන මේ ජීවිතයේ කරදරකම් කටළු වලින් බේරෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ හොයලා දුන්නේ. ඒක ඊට පහසුවෙන් ඊට ලේසියෙන් කෙනෙකුට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා නම් සඳහන් කරලා නැහැ පෙර සංසාරයක් පුරා රැස් කරගත් අකුසල ධර්ම කොච්චර වෙන්න ඇද්ද සීමාවක් කොහෙන් හොයන්නද මේ ජීවිතේ අද මෙහෙම ජීවත් වුණාට පෙර අපි කරපු පව් කන්දරාවල් අපි පිටිපස්සේ මේ වෙනකොට කඳු වගේ ගොඩ ගැහිලා සංසාරේ විපාක දෙන්න සූදානම් වෙමින් සූදානම් වෙමින් බලාගෙන ඉන්නවා. ඒ කඳු වල කඳු මුදුන් අපිට හොයන්න බැරි තරම්. මහා මේරු පර්වතයට වඩා විශාල අකුසල් කඳු අපේ ජීවිතේ පිටිපස්සේ තියෙනවා. තව විපාක දීලා නැති අකුසල්. නිරේට ගෙනියන්න සමත් අකුසල්. තිරිසන් ලෝකයට ගෙනියන්න සමත් අකුසල්. പ്രേත ලෝකයට ගෙනියන්න සමත් අකුසල්. මනුස්ස ලෝකයක ඉපැද්දුවා නමුත් ඊටාම දුක් සහිත ජීවිතයක් ගෙවලා ඉපදුනාට වඩා නොඉපදුනා නම් හොඳයි කියලා හිතෙන ජීවිතයක් ගෙවෙන ජීවිතවලට පත් කරවන්න තරම් අකුසල් සංසාරي ඕන තරම් ඕන තරම් කරලා තියෙනවා. ඊට අමතරව අපි ඒ වගේම පින් කරලත් පින් කරලත් තියෙනවා. කුසල ධර්මත් පිටිපස්සෙන් තියෙනවා. අකුසල ධර්මත් පිටිපස්සෙන් තියෙනවා. එහෙමනම් ඒ අකුසල ධර්ම එහෙම්මම තියෙනකොට ඒ එකකටවත් විපාක දෙන්න ඉඩ දෙන්නේ නැතුව මේ සංසාරෙන් සදහටම ගැලවිලා යන ක්‍රමයක් තියෙනවා කියන්නේ සියලු කර්ම පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපිට අපිට හොයලා දුන්නේ. එතකොට අර ගොඩ ගැහිලා තියෙන විශාල කඳු ඔක්කොම පාලනය කරලා දානවා. ඒකයි සඳහන් කළේ නමුත් ඒ තරම් මහා අකුසල් කඳු පාලනය කරනවා කියන එක ඒ තරම් පහසු නම් ඒ තරම් පහසු වෙන්නේ නැහැ ඒ වැඩේ. හැබැයි ඒක හරිම ගරු ගාම්භීරය එතෙන්ට එන කෙනා. එමනම් මේ සියලුම අකුසල් පාලනය කරපු කෙනා ඒ පුජ්‍යලයට කියන්නේ රහතන් වහන්සේ කියලා. සසරින් මිදෙන්න කටයුතු කරපු කෙනා. නැවත නැවත සංසාරේ දිගින් දිගට උපදින්න තියෙන සියලුම අකුසල කර්මයන් උන්වහන්සේ විසින් පාලනය කරලා ප්‍රහීණය කරලා අයින් කරලම දානවා. නැවත සසර උපදින්න තියෙන සියලුම කර්ම පාලනය කරනවා. ආය සංසාරේ කවදාවත් කර්ම රැස් කරලා දුක් විඳින්න ස්වභාවයක් උන්වහන්සේට නැහැ. අතීත කර්ම නැත්තටම නැති කළා. වර්තමානයේ තවත් භවයක උපදින්න ඇති වෙන සියලු කර්මත් නැති කරලා දැම්මා. උන්වහන්සේට කියනවා රහතන් වහන්සේ කියලා. හැබැයි අර අතීතයේ ඔක්කොම දේවල් ෂේ කරලා තියලාවද? සේරම දේවල් අතහැරියේ මේ ජීවිතයේ පවතින තාක්කල් විපාක දෙන කර්ම ස්වභාවයකුත් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම විපාක දෙන්නේ මේ ජීවිතයේ ඇතුලේ. මේ ලෝකෙන් චුත වුණාට පස්සේ විපාක දෙන්න කර්මයක් කර්මයක් නෑ. හැබැයි මේ ජීවිතයේ විපාක දෙන යම් යම් කර්ම කොටස් තියෙනවා. රහතන් වහන්සේ නමුත් ජරා දුකට මුහුණ දෙනවා. වයසට ගිහිල්ලා, ලෙඩ හැදිලා ඒ දුකට මුහුණ දෙනවා. ඒ නිසා ව්‍යාධි දුකටත් මුහුණ දෙනවා. ජරාවටයි ව්‍යාධියටයි මේ දෙකටම මුහුණ දෙනවා. එතකොට මේ ජරාවිනුයි ව්‍යාධියනුයි දෙකෙන්ම අත මිදලා රහත් භාවය ලබා ගත්තට පස්සේ ඉක්මනට සංසාරයෙන් එතර යන්න ක්‍රමයක් උන්වහන්සේට නැද්ද? එහෙමත් එහෙම ක්‍රමයකුත් තියෙනවා. එහෙනම් මේ ජරාවට ව්‍යාධියට පත් වෙන බව දැන දැනත් මා මේ ගෙවන ජීවිතයට වඩා ඊටාම සැපවත් වූ ජීවිතයක් මා ඉදිරියේ තියෙන බව දැන දැනත් උන්වහන්සේ ඇයි එහෙනම් තවත් සංසාරේ ජීවත් වෙන්නේ? තවත් සංසාරේ ජීවත් වෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි. මේ ලෝකේ ජීවත් වෙන සත්වයාට තියෙන අනන්ත වූ අනුකම්පාව හින්දා. මාර්ගයට ප්‍රවිෂ්ඨ නොවිච්ච අතීත කර්ම ෂය නොකළ සංසාරේ දිගින් දිගට ඇවිදගෙන යන ඒ සත්වයාට තියෙන අනුකම්පාව නිසා තමන් විසින් විඳින්න ඉතුරු වෙන සියලු කර්ම එහෙම නැත්නම් මේ ජීවිතයේ මරණය දක්වා මූණ දෙන්න ලැබෙන සියලු දුක්ඛදායක අත්දැකීම් තියෙන බව දැන දැනත් උන්වහන්සේ ජීවත් වෙනවා අපිට අනුකම්පාවෙන් එතකොට අපි සඳහන් කළා උන්වහන්සේත් අතීතයෙන් ගෙනාපු ටිකක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ ගැන සඳහන් කරනකොට ඒක තැනක පැහැදිලි කරනවා වාසනාව සහිතව සියලුම කෙලෙස් උන්වහන්සේ දුරු කළා කියලා. වාසනාව සහිතව සියලු කෙලෙස් ප්‍රහීණය කරපු නිසා අරහං කියලා කියනවා. අපි ඒක තව වෙලාවක සඳහන් කරනවා සවාසනා සහිත සකල ක්ලේශයන් ප්‍රහීණය කළ නිසා අරහං කියනවා. එතකොට මොකද්ද මේ වාසනාව සහිතව සියලු කෙලෙස් ප්‍රහීණය කළා කියන වචනේ තේරුම? එතකොට රහතන් වහන්සේලාට බැරිද වාසනාව සහිතව කෙලෙස් ප්‍රහීණය කරන්න? වාසනාව සහිතව කෙලෙස් ප්‍රහීණය කරන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. රහතන් වහන්සේලා ගැන කියනකොට වාසනාව සහිතව කියලා ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. හේතුව අතීතයේ තිබුණ සමහර අත්දැකීම් එහෙම නැත්නම් අතීත පුරුදු මේ ජීවිතවලට ඇවිල්ලා තියෙනවා. උදාහරණයකට මෙහෙම සඳහන් කළොත් හඳුන් කూరు දාලා තියෙන පෙට්ටියක සේරම හඳුන් කూరు ටික අයින් වෙච්චහම නමුත් මේ පෙට්ටියේ තාමත් තාමත් සුවඳයි. හැබැයි එක කූරක්වත් එක කූරක්වත් නැහැ. අපි කලගෙඩියකට රා පුරවලා තියෙනවා. දැන් කලගෙඩිය රා නැහැ. අපි කලගෙඩිය හොඳට හොදලා නමලා තියෙන්නේ. දැන් වතුර ටිකක් බේරිලා ගිහිල්ලා කලෙත් හොඳට වේලිලා. ඒ වුණාට නහයට ලං කරලා බැලුවොත් තාම ඇතුලේ අර රාවල තිබිච්ච දුර්ගන්ධය තියෙනවා. නමුත් ඒ දේවල් මොකවත් ඒකේ ඒකේ නැහැ. එහෙනම් උදාහරණයක් හැටියට පිළින්දවච්ච මහරහතන් වහන්සේ භික්ෂූන්ටත් අනික් හම්බ වෙච්ච දායක කාරකාදීන්ටත් ආමන්ත්‍රණය කළේ වසලයා කියලා. ඉතින් මේ කාරණාව නොදන්න අය උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කවදාවත් දේශසිත උපදින්නේ නැති කෙනෙක් අනිත් අයට කවදාවත් ගරු කරන් ගරහලා කතා කරන්නේ නැති කෙනෙක් කියන කාරණාව නොදන්න අය මේ කාරණාවෙන් මේ වචන වලින් කෝපයටපත් වුණා. කනස්සල්ලටපත් වුණා කලකිරුණා. ඒ නිසා විවේචනය කළා. අන්තිමට ඒ කරුණ බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. හැබැයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේත් ගෙන්නලා එහෙම කතා කරපු බව ඇත්තද කියලා අහලා සියලු දෙනාට මේක පැහැදිලි කරලා දුන්නා. ඇයි මොකද්ද හේතුව? මේ ස්වාමින් වහන්සේ පෙර ආත්ම භාව 500කම ඊටාම උසස් කුලයක ඉපදිලා ඉඳලා තියෙන කියන්නේ බ්‍රාහ්මණ කුලයේ. ඒ නිසා පහළයට ආමන්ත්‍රණය කළේම එදා බ්‍රාහ්මණ මට්ටමින් වසල වාදයෙන් තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මේ ආත්ම 500ක පුරුද්ද තමයි මේ ජීවිතයට ඇවිල්ලා තියෙන්නේ. එදානම් වසලවාදයෙන් ආමන්ත්‍රණය කරනකොට මාන්නක්කාරකමක් තියෙන්න ඇති. අපි උසස් කියලා. නමුත් අද එහෙම මාන්නක්කාරකමක් උන්වහන්සේ ළඟ ඇත්තෙම නෑ. මේ වසලයා කියලා කතා කළාට බොහෝම සෙනෙහසින් අනුකම්පාවෙන් කරුණාවෙන් මේ වචනේ පාවිච්චි කරන්නේ දේශසිතක් ඇත්තෙම නැහැ. නමුත් පෙර පුරුද්ද මෙතෙන්ට ඇවිල්ලා. තවත් එක උදාහරණයක් අපි ඒකට සිහිපත් කළොත් අර ඒක දායක මහත්මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මතක් කළා ස්වාමීනි මගේ ගෙදර දානයක් තියෙනවා. ඒ දානෙට එක ස්වාමින් වහන්සේ නමක් මදි. මට ස්වාමින් වහන්සේ නමක් අවශ්‍යයි කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ නමකට කතා කරලා මේ උපාසක මහත්මයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න මේ පින්කමට වඩින්න කියලා ඒ ස්වාමීන් වහන්සේට මතක් කළා. ස්වාමීන් වහන්සේත් මේ දායක මහත්යත් එක්ක දැන් එයාගේ දානෙට වඩිනවා. ඉතින් පයින් තමයි වැඩම කරලා තියෙන්නේ. ඒ නිසා කෙටි පාරක් ඔස්සේ මේ දායක මහත්ය කුඹුරක් දිග ඉක්මනට ඉක්මනට මේ ගමන ගියා තමන්ගේ නිවසට. ඉතින් කුඹුර යනකොට ලොකු වක්කඩවලුත් තිබුණා පොඩි වක්කඩවලුත් තිබුණා දායක මහත්තයා නම් හදිසිය නිසා වක්කඩවල් වලින් පැනගෙන පැනගෙන ඉක්මනට ඉක්මනට ගියා. හැබැයි මගට ගිහිල්ලා කල්පනා කළා මේ හාමුදුරුවොත් මං යන විදිහටම එනවද දන්නේ හැරිලා බලහම ස්වාමීන් වහන්සේත් ඒ විදිහටම වක්කඩවල් වලින් පැනගෙන පැනගෙන එනවා. ඒ වෙලාවේ නම් ලොකු කලකිරීමක් ඇති වුණා. මේ හාමුදුරුව කිසිම සංවරයක් නැති දුස්සීල භික්ෂුවක් කියලා. ඒ නිසා කල්පනා කළා එක් කියන නිසා දානෙ ටිකක් විතරක් දෙනවා කියලා. ඊළඟ වක්කඩිනුත් දායක මහත්තයා පැනලා ගියා. නමුත් ස්වාමීන් වහන්සේ ලියද්දට බහැලා නිපැත්තෙන් ගොඩ වුණා. ඒ වෙලාවේ ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ ඔය විදිහට බහැලා ගොඩ වෙන්න ඕනේ තැනින් පැනලා ආවා. දැන් මේ පැනලා යන්න පුළුවන් තැනින් ඔබ වහන්සේ බහැලා ගොඩ වුණා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ වක්කඩවල වලින් පැනපු නිසා මට දානි ටිකක් විතරක් දෙනවා කියලා තීරණය කළා. මේකෙනුත් පෙන්නන සමහරට මට දානෙත් නොලෙමෙන්න ඉඩ තිබුණා. ඒ වෙලාවේ නම් දායක මහත්තයාට හිතුණා මම මොන තරම් අකුසල් සහිත සිතවිල්ලක්ද ඇති කරගත්තේ. මගේ සිතේ උපන්න සිතවිල්ල කියන්න තරම් හැකියාව තියෙන ಪರಿචිත්ත විඥාන ඥාණයෙන් යුක්ත උත්මයෙක් ගැන නේද මම මෙහෙම හිතුවේ කියලා. ඉතින් මේ කාරණාවත් බුදුරජාණන් වහන්සේ ළඟට භික්ෂූන් අතින් පැමිණිලි වුණා. ධම්සභා මණ්ඩපයේ භික්ෂූන් වහන්සේලා ඇහුවා ස්වාමීනි උන්වහන්සේ මේ විදිහට වක්කඩවල වලින් පැන පැන වැඩි යයි කියලා. ඒකෙන් අකුසල් සිද්ධ වුණේ නැහනේ උන්වහන්සේට. අපි ওই කාරණාව මුලින්ම සාකච්ඡා කළා මේ දේශනා මාලාවේ. ඊටාම සිහියෙන් කටයුතු කරනවා. රහතන් වහන්සේගේ සිහිය ඊටාම පිරිසිදුයි. හැබැයි ඒ සිහි තියෙන්නේ මොකක් ගැනද? කුසල් අකුසල් පිළිබඳව සිහියෙනුයි කටයුතු කරන්නේ. අපි එදා එකට එක උදාහරණයකුත් පැහැදිලි කළා. හැමදාම තමන්ගේ පන්සලේ ඉඳලා ස්වාමින් වහන්සේ භාවනා කරන්න සොහනට වඩිනවා. පන්සල ළඟ තියෙන ඉදි කඩුල්ලෙන් හැමදාම පැනලා යන්නේ. නමුත් උන්වහන්සේ සොහනේ රහත් වුණා. ආපහු පන්සලට එනකොටත් පෙර වගේම කඩුල්ලට උඩින් පැනලා තමයි පන්සලට ඉන්නේ. ඉතින් මේ ඉදි කඩුල්ල පාත් කරලා මං අද යන්න ඕනේ කියන කල්පනාවක් එහෙම තිබුණේ නෑ. නමුත් මේ පැන්න කියලා උන්වහන්සේට පෞසිද්ධ වුණේ නෑ රහතන් වහන්සේට කොහොමවත් පෞසිද්ධ වෙන්නේ නෑ. නමුත් ඒක ඊතරම්ම බරපතල කාරණාවක් වෙනවා නම් උන්වහන්සේ ඉදිකඩුල්ල පාත් කරනවා. නමුත් කාරණාව විමසුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ භික්ෂුව පෙර ආත්ම භව 500කම වඳුරු කුලයකයි ඉපදුනේ. එහෙනම් වඳුරගේ සිරිත පැන පැන යන එක. ආන්ගේ සාංශාරික පුරුද්ද ඇවිල්ලා තියෙන නිසා මේ විදිහට උන්වහන්සේ වක්කඩවල් ගැන තරම් හිතුවේ හිතුවේ නැති බව. එහෙමනම් පෙර සංසාරයෙන් අරගෙන එවන් පුරුදු රහතන් වහන්සේ ළඟ තියෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ පෙර සංසාරයෙන් එහෙම කිසිම පුරුද්දක් අරගෙන ඇවිල්ලා නෑ. ඒ භවයේ කරපු දේවල්, ඒ සියලු පුරුදු කරපු දේවල් ඔක්කොම ඒ භවයේම තිබ්බා. එම්නම් බෝසතාණන් වහන්සේ හැටියට උපදිනකොට ඒ සියල්ල ඒ අන්තිම භවයේදී එතනින්ම ෂේ කරලා මේ ජීවිතෙන් කිසිම දෙයක් පෙර පුරුදු වලින් ගෙනාවේ නැතුව තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා තමයි සවාසනා සහිතව සකල ක්ලේශයන් ප්‍රහීණය කළා කියලා පින්වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් රහතන් වහන්සේ එහෙම ප්‍රහීණය කිරීමක් එහෙම ප්‍රහීණය කිරීමක් කරලා නැහැ. කෙසේ වෙතත් මේ අතීත කර්ම සියල්ලම වෙනස් කරලා නැවත උපදින්න තියෙන සියලුම කර්ම අහෝසි කරන එක තමයි අරිහත්ත්වයටපත් වුණා කියලා කියන්නේ. අතීත කර්ම සියල්ලම අහෝසි කරලා නැවත උපදින්න තියෙන සියලුම කර්මත් නැති කරලා දාපු නිසා උන්වහන්සේ රහත් වුණා කියලා කියනවා. ආය කවදාවත් උපදින්නේ උපදින්නේ නැහැ. එහෙමනම් සඳහන් කරනවා මේ ටිකක් ඉතුරු වෙලා තියෙනවා රහත් උනත් කියලා. ඒ කාරණාව තමයි අපි මේ සාකච්ඡා කරන්නට යෙදුනේ මේ අතීත කර්ම වලින් ඉතුරු වෙච්ච කොටස්. පුරුදු ඉතුරු වෙලා තියෙනවා කර්මත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ඒ කර්ම වලින් කොටසක් තමයි වින්දී. අඟුලිමාල ස්වාමීන් වහන්සේත් කර්ම වලින් කොටසක් වින්දනය කළා. පූතිගත තිස්ස ස්වාමීන් වහන්සේ කර්ම වලින් කොටසක් වින්දා. එhmenan අතීත කර්ම ශේ කරගෙන ආවට කොටසක් මේ ජීවිතේ ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ පිරිණිවන් පානකම් විපාක දෙන්න ටිකක් ඉතුරු වෙනවා. එහෙනම් එහෙම කර්ම භාග්‍යතුන් වහන්සේට ඉතුරු වෙලා ඉතුරු වෙලා තිබුණා. නමුත් සඳහන් කළා මේ උත්තරීතර තැනට ආපු රහතන් වහන්සේට අවශ්‍ය නම් මේ ජරා ව්‍යාධි දුකටපත් වෙන්නේ නැතුව පිරිණිවන් පාලා නිවන නැමැති උතුම් සැපයට තව ඇහි පිල්ලම් ගහන මොහොතකින් යන්න පුළුවන්කම තියෙනවා. අපි එක දේශනාවක සාකච්ඡා කළා ගිහිව කෙනෙක් රහතන් වහන්සේ නමක් බවට පත් වුනොත් ගිහිව ඉන්නකොට එක්කෝ ඒ දවසේම පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් පිරිනිවන් පාන්න ඕනේ. එක්කෝ එදාම පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් පිරිනිවන් පාන්න ඕනේ. නමුත් ගිහිව රහත් වෙච්ච වැඩි පිරිසක් හැම කෙනෙක්ම වගේ පැවිදි වුණා. පැවිදි වෙලා දීර්ඝව ජීවත් වෙන්න කාලයක් නැති අතීත කර්මයක් විපාක දීලා තව මොහොතකින් තව දවසකින් ජීවිතේ විනාශ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඒක දැනගෙන හිටියා. ඒ නිසා සමහරලාට එහෙමයි පැවිදි කරන්න අවස්ථාවක් ආවේ නැහැ. පුක්කුසාති මහරජුරු අනාගාමි වෙලා හිටියේ හැබැයි රහත් වෙලා නෙමෙයි. අනාගාමින් වහන්සේ ඉල්ලීමක් කළා ස්වාමීනි පැවිදි කරන්න කියලා. නමුත් පාත්‍ර සිවුරු හොයාගෙන හොයාගෙන ඉන්න කිව්වා. මේ ශාසනයේ සුඛ සහගත ප්‍රතිපදාවෙන්ම අරහත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ. නමුත් පැවිද්දට එන්න පැවිද්දට එන්න බැරි වුණා. එහෙනම් අනික් ස්වාමීන් වහන්සේලාටත් අවශ්‍ය නම් ගිහිව රහත් වෙච්ච අයට එහෙම්මම පැවිදි නොවි අර උතුම් සැපය හොයාගෙන යන්න තිබුණා. එහෙම නොයා නෑ මම පැවිදි වෙනවා කියලා තීරණය කළේ තව ටිකක් ජීවත් වෙන්න උන්වහන්සේ ගාව කිසිම තෘෂ්ණාවක් තව ටිකක් ජීවත් වෙන්න ඕනේ කියන තෘෂ්ණාවක් ඇත්තෙම ඇත්තෙම නෑ. එහෙනම් ඒ කාරණාවටයි අපි සඳහන් කළේ අපිට අනුකම්පාව හිඳයි මේ සියලුම වේදනාව වලට මුහුණ දෙමින් තව ටිකක් ජීවත් වෙන්න තීරණය කරන්නේ. මොකද්ද අපිට දක්වපු අනුකම්පාව? මේ මේ උතුම් පුද්ගලයව අරමුණු කරගෙන අපිට පහළ වෙනවා නම් යම් උතුම් සිතුවිලි ශ්‍රද්ධාව පෙරදරි කරගත්ත සිතුවිලි යහපත් සිතුවිලි ඒ හැම සිතුවිල්ලක්ම අප්‍රමාණ වූ කුසල් සිතුවිලි ඒ පැහැදීම ඒ දර්ශනය පිළිබඳව ඇති වෙන සතුට ඒ සියල්ලම අපමණ වූ කුසල් සිතුවිලි ඒ කාරණාවත් අපි සාකච්ඡා කරලා තියෙනවා මේ මොහොතේ මතක් කළොත් විතරක් එක උදාහරණයක්. අපි සඳහන් කළා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන. පිරිනිවන් පාණ්ඩ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගන්න ඕනේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ගාවට එන්නේ නැතුව ඉන්නවා මේ කුදු ගැහිච්ච ඇඟ රැලි වැටිච්ච ඇස් දෙක ගිලුණ දත් හැලිච්ච මේ මහල්ලා කවුද කියලා කෙනෙකුට හිතුනොත් මේ මහලු භික්ෂුව කවුද කියලා හිතුනොත් එහෙම සිතවිල්ලක් ඇති කරගන්න පුද්ගලයා අවීචිය දොර අරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා ද්වේෂසිතක් සහිතව හිතුවොත්. ඒ නිසා යෙන් නැතුව ඉන්නේ. නමුත් පිරිනුවම් පාණ්ඩම දැන් අවශ්‍යයි. ඒ නිසා ධම්සභා මණ්ඩපය ළඟට ගිහිල්ලා ඒ අවට ඉන්න සියලු දෙනාටම ඇහෙන්න බුදුරජාණන් වහන්සේට කතා කරලා කියනවා ස්වාමීනි මමයි කොණ්ඩඤ්ඤ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ ස්වාමීනි මම කොණ්ඩඤ්ඤ කියලා තුන් පාරක් ප්‍රකාශ කරාම අර වටා පිටාවේ ඉන්න ධම් සභාවේ ඉන්න සියලුම දෙනා උන්වහන්සේ දිහා බැලුවේ පුදුමාකාර සතුටකින් මේ ශාසනයේ ඉස්සරලාම කෙලෙස් ප්‍රහීණය කරපු උත්තමයන් වහන්සේගේ නමයි මේ ඇහෙන්නේ. ඒ දැකගන්න පුදුම උවමනාවක් තිබුණා. දෑත නලලි තියාගෙන තමයි හැරිලා බැලුවේ ඒ මහා පුරුෂයාද මේ ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට තියෙන්නේ පුදුම සතුට පිරිච්ච ශ්‍රද්ධාව උතුරන සිතුවිල්ලක්. සඳහන් කරනවා එහෙම සතුටින් උන්වහන්සේ දිහා බලපු වන්දනා කරපු සියලුම දෙනාට දෙව්ලොව දොරවල් ඇරෙනවා කියලා. එහෙමනම් මේ ස්වාමීන් වහන්සේලා මේ වැඩේ ඉන්නේ ඇයි මේ රහතන් වහන්සේලා අපිට අනුකම්පාවෙන් අපේ කුසල් සිත් දියුණු කරවන්න ඕන නිසා බුදුරජාණන් වහන්සේ යම් වෙලාවක මේ රහතන් වහන්සේලා සියලු දෙනාටම ආරාධනාවක් කරලා මතක් කිරීමක් කරලා තිබුණා නම් භාවනාව දියුණු කරලා අතීත කර්ම නැති කරලා යටපත් විනාශ කරලා දාලා නැවත උපදින්න තියෙන සියලුම කර්මත් ප්‍රහීණය කරලා නැති කරලා දාපු වහන්සේලා මේ මිනිස්සුන්ගෙන් කවදාවත් සිව්පසේ පිළිගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරලා තිබ්බා එහෙමනම් එතනින් එහාට ලෝකේ රහතන් වහන්සේලා බිහි වෙන්නේ නෑ හේතුව පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ එතකොට අපි සඳහන් කළා උන්වහන්සේලා මේ වැඩේ අනුකම්පාවෙන් කියලා. උන්වහන්සේලාට වැඳලා, උන්වහන්සේලාට දම්පැන් පූජා කරලා, උන්වහන්සේලාට ආවාස හදලා දීලා, උන්වහන්සේලාට සිව්පසේ පූජා කරලා මේ ලෝකෙ මිනිස්සු ඕන තරම් කුසල් පුරවගත්තා. ඒ වෙනුවෙන් මේ කුසල නිධාන ඒ ඒ තැන්වල වැඩ හිටියා. කුසලයට කැමති අය උන්වහන්සේලා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මහා කුසල් රැස් කරගත්තා. ඒ වෙනුවෙන් තමයි එහෙම වැඩ හිටියේ. එන සඳහන් කරනවා මේ ආර්යයන් වහන්සේලා අන්‍යයන්ට අනුකම්පාව කරන නිසාම අන්‍යයන්ට අවස්ථාවක් ලැබුණා මේ සංසාරී ඉහළට යන්න කියලා පැහැදිලි කරනවා. නමුත් ඒට තමන්ගේද වීරියක් අවශ්‍යයි. උන්වහන්සේලාට වැඳලා සිව්පසේ පූජා කරලා සතුටු සිත් ඇති කරගත්ත කියලා විතරක් අපට සංසාරයෙන් එතර යන්න අපට සංසාරයෙන් එතර යන්න බෑ. ඒකට අවශ්‍ය යම් කරුණු ටිකක් සාධනය කරගන්නවා විතරයි. සම්පූර්ණ කාරණාව මුදුන්පත් කරගන්න අපි ගාවත් අප්‍රමාණ වූ වීරියක් වීරියක් තියෙන්න ඕනේ කියලා පැහැදිලි කරනවා. ඒ කරුණ මෙතන පැහැදිලි කරනවා මේ අවස්ථාව අවස්ථාව ලැබිලා තියෙන්නේ. එතකොට මේ අපිට කියන්නේ අපිට අද මේ අවස්ථාව ඕන තරම් ඕන තරම් ලැබිලා තියෙනවා. ශ්‍රද්ධාව උපයෝගී කරගෙන සසරින් මිදෙන්න අවස්ථාව හදාගන්න අපි සියලු දෙනාටම මඟ පෑදිලා තියෙනවා. ඒ අවස්ථාව තමයි ඒ පැහැදිලි කරන්න මේ විදිහේ උදාහරණයක් පැහැදිලි කරනවා අපිට ලැබිලා තියෙන අවස්ථාව ගැන. මොකද උදාහරණය පළමුවෙන් කහවණු 1000ක් උපයපු පුජ්‍යලයා ඉස්සරලාම කහවණු 10ක් දහසක් උපයපු පුජ්‍යලයා ආපහු ඒ කහවණු දහස වියදම් කරලා දසදහස් ගණන් ලක්ෂ ගණන් ඒකෙන් උපයනවා මුලින්ම 1000ක් උපයලා තියෙන හැබැයි මේ 1000 උපයන්න පුදුම විදිහට දුක් විඳා අර බෞද්ධ සාහිත්‍යයක කතාවක් තියෙනවා. අර මීයෙක් විකුණලා පොහොසත් වෙච්ච කතාවක්. නමුත් අන්තිමට මහ විශාල ධනස්කන්ධයක උරුමකාරයෙක් උරුමකාරයෙක් වුණා. එහෙනම් මුලින්ම එයාට ලැබුණේ බොහොම පුංචි මුදලක්. එහෙනම් තමන්ගාව මහා ලොකුවට මහ මුදල් නැති කෙනෙක්. ඒ පුජ්‍යලයාට රුපියල් 1000ක් ඊටාම ඊටාම වටිනවා. හැබැයි ඒ 1000 හොයන්නේ එයා පුදුම විදිහට දුක් විඳා. හැබැයි දෙවනි දාහ හොයන්න අර දාහ වියදම් කරලා අච්චර දුක් විඳේ නැතුව මෙයා දෙවනි දාහ හොයනවා. එක්ක මේ දාහයෙන් මොනවා හරි බඩු මුට්ටු ටිකක් අරගෙන තැනකට ගිහිල්ලා විකුණනවා. ඒකෙන් ලාභයක් තියා ගන්නවා. අච්චරම දුක් විඳින්නේ නැහැ. එතකොට ඒ 2000 වියදම් කරලා එයා 10000ක් හොයනවා. 10000 වියදම් කරලා එයා ලක්ෂයක් හොයනවා. හැබැයි දැන් ලක්ෂයක් හොයන්න අර 1000 හොයන්න දුක් විඳ තරම් දුක් විඳේ දුක් විඳේ නෑ. අන්න ඒක මෙතන උදාහරණයක් හැටියට සඳහන් කරනවා. ඒ මොකක් සඳහාද? මේ වාගේ කාලයක බෞද්ධ පවුලක මේ වාගේ කාලයක කියන්නේ බුද්ධෝත්පාද කාලයක බෞද්ධ නිවසක නැත්නම් බෞද්ධ පවුලක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තවමත් ජීවමානව නොසිඳී පවතින යුගයක ඉන්ද්‍රියන්ගේ විකලත්වයටපත් නොවි පංච ඉන්ද්‍රියන්ම නිරෝගී කරගත්ත ශ්‍රේෂ්ඨ ජීවිතයක් ලබාගෙන ඉපදුනා කියලා කියන්නේ මුල් 1000 හොයලා ඉවරයි දැන්. දැන් අපිට මුල් 1000 හම්බෙලා තියෙන්නේ. එහෙමනම් දැන් තියෙන්නේ ඒ දාහ යොදව යොදව ආයෝජනය කරන්නයි දැන් තියෙන්නේ. ඒ අවස්ථාව අපි හැමෝටම හොඳට ලැබිලා තියෙන්නේ. හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. දුක් විඳලා දුක් විඳලා අර දාහ හොයලා ඒක නිකම්ම වියදම් කෙරුවා නම් එයාට ආපහු දුක් විඳින්න වෙනවා දාහක් හොයන්න. එහෙම නෙමෙයි ඒ දාහ වියදම් කරලා ආයෝජනය කරපු කෙනා එච්චර දුක් විඳින්නේ දුක් විඳින්නේ නැහැ. එහෙනම් අපි දැන් මූලික කාරණා ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා. දැන් තියෙන්නේ ටික ටික ටික ටික වීරය වඩලා ශ්‍රද්ධාව ඇති කරලා උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ කම්මැලිකම කියන එක යටපත් කරලා තල්ලු කරලා දාලා වීරය වඩන්නයි දැන් තියෙන අවශ්‍ය පරිසරය ඔක්කොම හැදිලායි තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා කෙනෙක් මුදල් නැතුවම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පටන් ගත්තොත් එයාට ඒකේ දියුණුවක් හොයාගෙන යන්න බැරුව යනවා. ඒ කියන්නේ බුද්ධෝත්පාද කාලයකත් නෙමෙයි ඉපදිලා ඉන්නේ. එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලයක ඉපදුනා නමුත් ඉපදිලා තියෙන්නේ මේ සම්මා දිට්ඨිය පිළිපදින කුලයක නෙමෙයි මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදිලා තියෙන්නේ. ඒත් මේකෙන් ප්‍රයෝජන ගන්න හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක බෞද්ධ පරිසරයක ඉපදිලා ඉන්නවා. නමුත් මන්ද මානසිකයි. ඒත් ප්‍රයෝජන ගන්න බෑ. අන් ඒ වාගේ අතුරු ප්‍රතිඵල සහිතව ඉපදිලත් ඉපදිලත් නැහැ එහෙනම් අපි කවුරුවත්. එහෙනම් මෙතන සඳහන් කරනවා මුදල් නැතුව ව්‍යාපාරයක් ආරම්භ කරන්න පටන් ගත්තොත් ඒකේ තරම් සාර්ථක කරන්න බෑ වගේ බුද්ධෝත්පාද කාලයක මිත්‍යා දෘෂ්ටිකයක දෘෂ්ටියක් වැළඳගෙන හිටියොත් ඒත් ප්‍රයෝජන ගන්න බෑ බෞද්ධ පෞලක ඉපදුනත් අංග විකලත්වයක් තියෙනවා නම් විශේෂයෙන් මන්ද මානසිකත්වයක් වගේ තියෙනවා නම් ඒ ප්‍රයෝජන ගන්නත් බැරුව යනවා එහෙමනම් මේ පළමු ටික අමාරුවෙන් නමුත් හොයලා තමයි මනුස්ස ජීවිතේ හම්බුනේ. ඒ මනුස්ස ජීවිතේ අපි සියලු දෙනාටම තියෙනවා. ඉන්ද්‍රයන්ගේ නිරෝග බව තියෙනවා. සම්‍යක් දෘෂ්ටියේ පිහිටන්න පුළුවන් තැන්වල ඉපදිලා තියෙනවා. දැන් තියෙන්නේ දැන් තියෙන ප්‍රයෝජන ගන්නයි. ඊළඟට පින්නතුනි මේ කාරණාව පැහැදිලි කරන උදාහරණෙන් විස්තර කරපු හැටි අත්හැරීම ප්‍රගුණ කරන්න එහෙම නැත්නම් මේ උදාහරණයෙන් සඳහන් කරනවා මේ ජීවිතයේ මේ සියල්ල ලබාගෙන ඉන්න අපි අත්හැරීමත් ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ කරන්න ඕනේ කියලා. මේ නිවන ගාවට යන්නේ සියල්ල අත්හැරලානේ. නිදහස් වෙන්නේ සියල්ල අත්හැරලා. ඒ නිසා එහෙනම් අත්හැරීමත් ප්‍රගුණ කරන්න ඕනේ. මෙතන සියල්ල අත්හරිනවා කියලා සඳහන් කරාම සියල්ල අත්හරිනවා කියලා සඳහන් කරාම එක පාරම සඳහන් කළේ නෑ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් වස්තු සම්භාර සේරම අතහැරලා එක පාරම යන්න නෙමෙයි ක්‍රමානුකූලව ක්‍රමානුකූලව මේ ගමන යන්න අත්හැරීම ප්‍රගුණ කරන්න ඕනේ. එහෙනම් අත්හැරීමේ මුල්ම කොටස අකුසල් අත්හරින්න එක. ඉස්සරලම කරන්න තියෙන්නේ අකුසල් අත්හරින්න. ගෙවල් දොරවල් අත්හැරියේ නැතුව සංසාරයෙන් එතර යන්න මඟඵල ලබාපු අය මේ ශාසනයේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කෝටි ගණන් කෝටි ගණන් හිටියා. සවැත් නුවර, රජගහ නුවර ගිහි මාර්ගඵලලාභීන් කෝටි ගණන් හිටිය බව සඳහන් වෙනවා ගිහි මාර්ගඵලලාභීන්. එහෙනම් අත්හැරීමේ ඉස්සරලාම ප්‍රගුණ කරන්න තියෙන්නේ අකුසල් අත්හරින එක. ඊළඟට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ තියෙන මේ භාවනා කටයුතු වලට බාධා වෙන බැඳීම් ටික ටික අතහැරලා දාගන්නයි තියෙන්නේ. නැත්තම් අතීතයේ තව පිරිසක් හිටියා. අත්හරිනවා කියලා ඇඳුම් පැළඳුම් පවා අත්හැරපු පිරිසකුත් හිටියා. හැබැයි ඒ අවබෝධයෙන් නෙමෙයි. සම්‍යක් දෘෂ්ටියකින් නෙමෙයි. ඒ මිත්‍යා දෘෂ්ටියකින්. නමුත් ඒගොල්ලන්ට සසරින් එතර යන්න එතර යන්න බැරුව ගියා. එතකොට අපිට අපිට භාග්‍යතුන් වහන්සේ මනාවේ ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ඒක ඉතින් මුලින් සඳහන් කළා වගේම අමාරු අමාරු වැඩක්. විතරම් මේ සසරින් මිදෙනවා කියන එක පහසුවෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ආන්ගේ අමාරුතාවයේ නිසාම සමහර වෙලාවට අද කෙනෙක් අතහැරියොත් ඉස්සල්ලාම අතහරින්න හදන්නේ මොකද්ද? ඉස්සල්ලාම අතහරින්නේ ධර්මය. මොකද අමාරුයි. මේ වැඩේ මේ වැඩේ හරි අමාරු වැඩක්. භාවනා කරන්නත් බෑ, සිල් රකින්නත් බෑ. මේක අමාරුයි. ඒ නිසා ඉස්සල්ලාම ධර්මය අතහැරලා සමහර වෙලාවට සම්‍යක් දෘෂ්ටියේ ඉපදිච්ච අය මිත්‍යා දෘෂ්ටියට යන අවස්ථා ඕනතරම් අපි දකිනවා. වෙනත් ආගම් හොයාගෙන යනවා. මේක අතහැරලා මේක ඔස්සේ වෙන වෙන ක්‍රම හොයන්න හදනවා. ඒකෙන් වෙන වෙන ශාන්ති කර්ම කරන්න පටන් ගන්නවා. එහෙනම් ඉස්සරලාම ධර්මය අතහරිනවා. සමහර අය අමාරුයි කියලා හිතෙන ධර්ම රත්නේ කොටසක් අතහැරලා දානවා. සමහරු ධර්මයේ ඔක්කොම අතහරිනවා. සමහරු කොටසක් අතහරිනවා. එහෙනම් අත්හරින්න දේවල් ජීවිතේ බොහොමයි. ඒවා ඔක්කොම තියෙනකොට අතහැරලා තියෙන්නේ ධර්මයේ. එහෙම වුණොත් සංසාරයෙන් එතර යන්න ඒ පුජ්‍යලයාට කවද පුළුවන් වෙයිද කියන කාරණාව තීරණය කරන්න බැරි තරම්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තමයි මේ නිවන හරියටම හොයාගත්ත කෙනා. එහෙනම් ධර්මයේ අතහැරලා කවදාවත් නිවනට යන්න නිවනට යන්න බෑ. මොකද දැන් අපි මේ නිවන් යනවා කියලා යන්නේ මීට කලින් කවදාවත් ගියපු ගමනක් නෙමෙයිනේ මේ යන්නේ. කවදාවත්ම ගිහිල්ලා නැති ගමනක් මේ යන්න හදන්නේ. දන්නේම නෑ යන්නේ. එහෙමනම් ඉස්සරලා ගියපු කෙනෙක් කියන මග සලකුණු අනුව තමයි අපිට ඒ ස්ථානයට යන්න වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි ඉස්සරලාම නිවන හොයාගත්තේ. එහෙමනම් උන්වහන්සේ තමයි නිවනට යන පාර අපිට දේශනා කළේ මග සලකුණු කියලා දුන්නේ. එහෙනම් ඒ මාර්ගයේ ඔස්සේ විතරයි අපි නිවනට යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් එතෙන්ට යන්න පාර කියලා දෙන කෙනා පිළිබඳව මුලින්ම අපි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. මුලින්ම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. සතුට ඇති කරගන්න ඕනේ. ගෞරව කරන්න ඕනේ. ඒ ශ්‍රද්ධාවෙන් සතුටින් ගෞරව දක්ව දක්වා උන්වහන්සේ දේශනා කරපු මාර්ගය පිළිබඳව ගෞරවය ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන විශ්වාසය ඇති කරගෙන ඒ මාර්ගයෙන් ඉදිරියට යන්නේ කටයුතු කරන පුද්ගලයාට විතරයි මේ පාර සකස් කරගෙන සම්පූර්ණ කරන්න සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයෙන් පිට කවදාවත් මේක සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඒ නිසා අපට නොපෙනෙන අපි නොගිය නුපුරුදු නිවන භාග්‍යතුන් වහන්සේමයි හොයාගෙන අපිට කියලා දුන්නේ. ඒ නිසා සඳහන් කරනවා එහෙම උන්වහන්සේ දේශනා කරපු මාර්ගයක් තිබුණේ නැත්තම් එහෙම නැතුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැත්තම් අපිත් සසරින් එතර වෙනවා කියලා යනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන්. හැබැයි යන්නේ එතර වෙන තැනට නෙමෙයි. යනවා කියලා ගියාට යන්නේ නිවනට නෙමෙයි. වෙන කොහාටවත් යන්න පාර හැදී. ඒ නිසා ඒක නෙමෙයි අපි සියලු දෙනාටම අවශ්‍ය සසරින් එතර වෙන තැන හොයාගෙන යන්න. ඒ නිසා මේ අති උතුම් වූ සැපයට යන්න අවශ්‍ය පාරය භාග්‍යතුන් වහන්සේම දේශනා කළ නිසා ජීවිතයේ ගරු බුහුමන් දක්වන තැන සසරින් එතර යන්න එකක් දෙකක් තුනක් මේ බුද්ධ රතනයේම බුද්ධ රතනයේමයි ධර්ම රතනයේමයි ඒ නිසා සඳහන් කරනවා මේ ධර්ම රත්නයේ සමහරලාට අධ්‍යයනය කරගෙන යනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක හරි අමාරුයි කියලා. කෙනෙක් මාර්ගයට බහින්නේ නැත්තේ බහින්නේ නැත්තේ නිසා. නමුත් සංසාරේ ගෝර භව දන්නව නම් ගෝර වූ සසරින් එතර යන්න ඕන නම් අමාරු නමුත් මේ වැඩේ කරන්න ඕනේ. ලෞකික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න වෙච්චහම කොයිතරම් අමාරු වුණත් අපි ඒ කාරණාවට බහිනවා කොහොම හරි මම මේක දිනනවා කියලා. ඊට වඩා වීරියක් අරගෙන මේ මාර්ගයට මේ මාර්ගයට බහින්න අවශ්‍යයි සංසාරේ බය දන්නවනම් සසර බය හිතනවනම් මේකෙන් එතර යන්න ඕනේ කියන වීරියට එන්න ඕනේ. එහෙම නැත්නම් අපාය ආදී තැන්වල තියෙන දුක්, තිරිසං ආදී තැන්වල තියෙන දුක්, പ്രേත ආදී තැන්වල තියෙන අනන්ත ප්‍රමාණ දුක්, ඒ ගැන හිත හිතා හිත හිතා සසරට බය ඇති කරගනිමින් වීරිය වඩන්න අවශ්‍යයි මේ ගමන යන්නේ. අන්න ඒ විදිහට අදිෂ්ඨාන කරලා මෙන්න මේ කර්මස්ථාන නිර්දේශය හොඳට ප්‍රගුණ කරන්න කියලා දේශනා කරනවා. දැන් මේ භාවනා කර්මස්ථානයේ ප්‍රගුණ කරනවා කියන එක තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක මහා අමාරු වැඩක් කියලා. නමුත් අර මෙතෙක් සාකච්ඡා කරපු කරුණු ගැන හිතලා සසර බය ගැන කල්පනා කරලා මෙන්න මේ කර්මස්ථාන නිර්දේශය හොඳින් ඉගෙනගෙන එහි නැවත නැවත යෙදිලා තම තමන්ගේ සිත් දියුණු කර ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ උත්තම මේ සිත උත්තම தත්වයටපත් කරන්න අපි හැමෝම වෑයම් කරගත යුතුයි. සිත උත්තම தත්වයටපත් කරන්න අපි වෑයම් කළ යුතුයි කියලා සඳහන් කරනවා. කර්මස්ථානයේ අමාරු වෙන්න පුළුවන්. නමුත් සසර භයානකත්වය ගැන කල්පනා කරලා ඒ දිනු කරගන්න උත්සාහ කරන්න ඕනේ. අපි ලබාගත් හිත අති උතුම් තත්වයටපත් කරගෙන උත්තරීතර ගමනක් යනවා කියන උතු උදාර අධිෂ්ඨානයේ හැම වෙලාවෙම අපි තුල ඇති කරගන්න ඕනේ.